උගේගොඩ රැළිය, මහනුවර රැළිය, රත්නපුර රැළිය මේවාට තහනම් නියෝග පිට කළා. තමන්ගේ සහෝදර පක්ෂයක් පවත්වන රැස්වීමකට යන්න එපා කියලා තහනමක් දාන්න අයිතියක් ජනාධිපතිතුමාට තියෙනවද? එතුමාට අපි ඡන්දෙ දුන්නෙත් නැහැ. එතුමා අපේ ඡන්දෙකුත් නෙමෙයි ආවේ. දාව එතුමා කොහොමද අපිට නියෝග කරන්නේ? අපේ ඡන්ද දුන්න 58 ලක්ෂයට මේමයි හැසිරෙන්න ඕනේ යන්න එපා තමුසලා එක්ක රැසීදේල පත් වෙන മന്ത്രിවරු නායකයන්ගේ කතාවල් අහන්න කියලා. ඒ තීරණ කඩමි එඩිටරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහජන නියෝජිතය. නිවැරදි දේශපාලන ගමන් මාර්ගයකට රට ගමන් කරවිය යුතුයි කියන අභිප්‍රාය වෙනුවෙන් මේ ජනතා ව්‍යාපාරයෙන් අද ඉදිරියට ගමන් කරන්න පුළුවන් ශක්තියකට පැමිණෙනවා.